එහෙමනම් අද මේකට කරගෙන ආනන්ද මේ දක්වා කරගෙන ආපු දේශනා මාලාව ඊළඟ දේශනාවේ නමුත් ඒක අදාළ වන ආකාරයේ ඉන්න ප්‍රතිඵලයක් ගැනීමට හැකවන ආකාරයේ සාධන දේශනාව පිළිපැත් කිරීමට බලාපොරොත්තු වන්නේ සරල වූවත් ඒකෙන් ලැබෙන අත්දැකීම ඒ මෙසේ සරල දෙයක් නෙවෙයි ඒකායක සුළුයෙන් සිතන්නේ නැතුව ගැඹුරින් මේ ගැන අවබෝධයක් ඇති කරගන්නට බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා සතුන්නම් කෝ වික්‍රේ ධම්මානං අනුභෝධා පිළිවේදා එමුතන් දේකමත් දාන සංදායතන සංසාරිතම් මමන් සේවතුම්මා ගන්ධ කියලා පාඩයක් මානේ කරුණු හතරක් අවබෝධ කරගන්න නිසා ප්‍රත්‍යක්ෂ වශයෙන් අධ්‍යක්ෂ නිසා ඒ කියන්නේ මේ දක්වාම කරුණු හතරක් පැහැදිලිව අධ්‍යක්ෂලා නැහැ පැහැදිලිවම Taman ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකලා නැහැ එම නිසා මමන් සේවතුම්මා පංචය මමත් ඔබලා මේ සංසාරයේ අති දීර්ඝ කාලයක් සිටේ දුක් විඳිනවා මෙයි මෙලි ඉතිරි ඉතිරි කැමිනි. අපි මේ සංසතුන් නම් මොකද්ද මේ හතර දුක්ඛ සාරේ සත්‍ය සාන බෝධාපදේද දුක්ඛ සමුදය සාරේ සත්‍ය සාන බෝධාපදේද දුක්ඛ නිරෝධ සාරේ සත්‍ය සාන බෝධාපදේද දුක්ඛ නිරෝධ ගාමිනී පරිපදාවේ සත්‍ය සාන බෝධාපදේද ඒ මිදන් දීග මධ්‍යාන සංගායක සංසාරික මමන්තේ තුම්මා කන්දේ ඒ දුක්ඛ සත්‍ය ගැන පැහැදිලි අවබෝධයක් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලැබුණ නිසා දුක්ඛ සමුදය සත්‍ය ගැන ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබාගෙන දුක්ඛ සමුදය සත්‍ය සම්පූර්ණයෙන් ප්‍රහාණය නොකළ නිසා දුක්ඛ නිරෝධ සත්‍ය සම්පූර්ණයෙන් හේතු ක්‍රියාව සාක්ෂාත් නොකළ නිසා මේ වගේම දුක්ඛ නිරෝධ ගාමිනී පරිපදාවේ සත්‍ය හේතු ක්‍රියාව සර්ව සම්පූර්ණ වශයෙන් සම්පූර්ණ නොකළ නිසා ඔබලාත් මමත් මේ සංසාරේ පුරා දිගින් දිගටම මෙරි මෙරි උපදේශදී වෙන ආභව බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. දෙන්න මම ඒකේ සියයක්ම සම්පූර්ණ කරේ නැහැ කියන වචනේ පාවිච්චි කළේ. පරමද්දරට හෝ මාර්ග ඵල ලබන්නේ કોઈ සතරාණ සත්‍ය ධර්මයන් ගැන අවබෝධයක් ලැබලා තිබුණාට ඒකේ සියයක්ම ඒ පිළිබඳ අවබෝධයක් ලැබලා නැති නිසා. එතකොට මේ දුස්නාමයේ කරුණ හතර මාද කියනවා නෙවෙයි දුක්ඛ සත්‍ය ගැන පැහැදිලි අවබෝධයක් ඊට වඩා දැන් කියන සත්‍යයට වඩා ගැඹුරු අවබෝධයක් ඇති කරගන්න ඕන. සාමාන්‍ය මාර්ගඵල ලාභී කෙනෙකුට දුක්ඛ සත්‍ය ගැන අවබෝධයක් ලැබෙන්නේ නැත්නම් මේ මාර්ගඵල ලබන්න බෑ ඒක නිසා සමහරට ගන්න පුළුවන් අපි මේ දුක්ඛ සත්‍ය දන්නව නේද කියලා. නමුත් සමාදන්න දුක්ඛ සත්‍යයේ ස්වરૂපයේ ස්වභාවය ඒ දැන් තිබෙන තත්ත්වයට පමණයි ප්‍රමාණවත් වෙන්නේ. මේ නිසා ඒ මෙහාට තත්ත්වයන් ලැබීමට නම් දුක්ඛ තත්ත්වය ගැන ඉතා පැහැදිලි ගැඹුරු අවබෝධයක් ඊට වඩා පරල අවබෝධයක් ඇති කර ගැනීම ඉතාමත් අවශ්‍යයි. මේ සෑම දේශනාවලදී පස්සේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ දුක්ඛ සත්‍ය ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ අතිශයින්ම දීර්ඝ වූ මේ සංසාරයේ මේ විදිහට දුක් වේදනා මෙරි මෙරි උපදීපදී ආවම බුදුදානන් වහන්සේ දැක්වෝ. ඒ දක්ෂණයට මේ සංසාරය කියන්නේ නැවත නැවත උපදීපදී මෙරි මෙරි යන එකයි. ඒ සංසාරයේ කාල පරිච්ඡේදයේ තීරණය කරන්නේ කල්පෝල. මේ මේ කරුණ මේක කලින් අහලා තිබෙනවා. කල්පේ කියන වචනේ හොඳට අනුසුව වචනයක්. නමුත් කල්පයේ තියෙන දීර්ඝ කාල පරිච්ඡේදයේ කෙතරම්ද කියන එක ගැන පැහැදිලිවම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම Taman අවබෝධ කරගෙන නොතිබෙනවා වන්නත් පුළුවන්. එනිසා ඒ අවබෝධය කරගන්න යුතුයි. බුදුසසුන් වහන්සේ දක්වා දෙනවා උපමාව. උන්වහන්සේගෙන් අහනවා කල්පේ කියන්නේ කොහොමද කාර්යයක්ද කියලා. ඒක උපමා කියන්නට බෑ ඒ තරම් දීර්ඝයි. කියලා උන්වහන්සේ ප්‍රකාශ කරලා පසු උපමාවක්වත් කියන්නට බැරිද ස්වාමීන් වහන්සේ කියලා බුදුහාමුදුරන්ගේ විමසුවා. උපමාවක් කියන්නට පුළුවන් කියලා මෙවැනි උපමාවක් දක්වනවා. සතුන් 16ක් දිග සතුන් 16ක් පළල සතුන් 16ක් උස එසා ඝන ගල් පර්වතයක් තිබෙනා නම් දවසකට එක් පාරක් පමණක් මේ ගල් පර්වතයේ වෙඩි කෑල්ලකින් පිට දැම්මොත් මේ ගල් පර්වතය සම්පූර්ණයෙන් ගෙවි සම්පූර්ණයෙන්ම ගෙවිලා යනවා. නමුත් පර්වතයේ තවත් ඉතුරු වෙලා තිබෙනවා කියන කරුණ උන්වහන්සේ දෙනවා. මේ කාරණා සමහරට මේ අසල ඇති ඇසුරට මේ ගැන අවබෝධයක් ඇති කරගන්න නැතිදෙන්න නැතිදෙන්නට පුළුවන් ඒ නිසා ඒ ගැන අවබෝධයක් ඇති කරගන්න තමන්ම නුවණින් හිතලා බලන්න එවැනි ගල් පර්වතයක් දවසකට වරක් හෙලි කැලේකින් පිට දැම්මොත් ඔය ගල් පර්වතයේ පිට දැමීම නිසා ගෙවිලා ගෙවිලා ගෙවිලා නැත්තටම නැති වෙන්නට කොමන නම් කාල පරිච්ඡේදයක් යනවද කියන කරුණ Tamanටම පැහැදිලිව තේන්නට. එතකොට තමයි මේ කල්පය කියන්නේ මේ තරම් දීර්ඝ කාලයක් කියන එක Tamanට පැහැදිලිව තේරෙන්නේ. එවැනි කල්ප ගණන් තමයි අපේ සංස්කාරයේ පුරා දුක් කියන විඳා විඳා පැමිණෙන්නේ. බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන උන්වහන්සේ කොපමණ කාලයක් සංස්කාරයේ පුරා පැමිණියාද කියන කාරණාව පෙන්වන්න කරන්නට ගාථාවක්. මේ බුද්ධත්වයේ සාර්ථකණය කරපු කාල පරිච්ඡේදය ගැන දක්වන ගාථාව. අතීත කුඹ බුද්දේශු ධම්මරාජා සංඛ්‍යා මනසායේ ලොම්ස්වාන බුද්ධ සමාධි පත්යෙන් ආදී වශයෙන් දක්වන ගාථා තිබෙනවා. අපදාන කාලයේ අතීත කුඹ බුද්දේශු ධම්මරාජා සංඛ්‍යා සංඛ්‍යගණම් බුදවරු අතීතයේ සිටිය ඒ බුදවරු සමීපයේදී මනසායේ වෘත්තමාන මනසින්ම බුද්ධත්වමන්තන්තේ මම බුද්ධත්වයේ ප්‍රාර්ථනා කළා. කියන්නේ අසංකේතනම් බුදුවර සමීපයේදී මනසින්ම මම බුදු වෙන්නට ඕන බුදුව ප්‍රාර්ථනා කරමින් එහෙම කටයුතු කළ බව අපේ බුදු දානන් වහන්සේම දේශනා කොට වදාළා. මේ ඉස්සර බුදු බව පතන්නට ඉස්සරට මනසින් අනන්ත අප්‍රමාණ ගානම් ලෝකේ පහළ වෙලා සිටියා. අන්නේ බුදු බව පැහැදීමට පමණක්ම අසංකේතනම් බුදු දැක්කයි කියන කතාව මෙයාට සමහර විට ඉතා සුළුෙන් තේරෙන කාරණාවක් වන්න ස්වාමීන් වහන්සේ සුළු නෙවෙයි සාම බරපතල කාරණාවක්. එන්නේ දන්නා බුදුරජාණන් වහන්සේ මේක විවරණගතේ දීපංකර පාදමූලයේදී සාරාංශයේ කල්පලක්ෂයක දුරයි. දැන් කල්පය කියන එක කොච්චර දීර්ඝ කාලයක්ද කියලා හිතන් බලන්න. එවැනි කල්ප ලක්ෂයක් වූ කොච්චරනම් කාලයක්ද කියලා හිතලා බලන්න. එබැරි කල්ප අසංඛ්‍යයක් කියන්නේ අසංඛ්‍යයේ තියෙන එක පොත්වල දක්වා තිබෙන්නේ එක ලියලා බිඳු 140ක් ඉදිරියට දාපුවා. දැම්මොත් ඒක ඒ ගණන අසංඛ්‍ය වශයෙන් දක්වනවා. ඒකට එවැනි කල්ප පරිත් අත්‍යසින්ම දීර්ඝ කාල පරිච්ඡේදයක් වූ එවැනි කල්ප අසංඛ්‍යයක් කියවොත් මෙසේ මෙසේ වචන වලින් තියා මොන ආකාරයකින්වත් කියන්නට දක්වන්නට පුළුවන් කාල පරිච්ඡේදයක් නෙවෙයි. එවැනි කල්ප සාරාංශක හාර අසංඛ්‍ය හතරක් කියවොත් තවත් කල්ප ලක්ෂයක් කොපමණ දීර්ඝ කාලයක්ද මේ දීර්ඝ කාලයේ පුරාම බුදුවරු ලෝකයට පහළ වෙලා තියෙන 28 නමක් පමණයි. බුදුවරු 28 දෙනෙක් පහළ වීමට සාරාංශක කල්පලක්ෂයක් ගියා නම් අසංඛේය බුදුවරු පහළ වීමට අසංඛේය කියන්නේ එක බිඳ එක බිඳ 140ක් දීපු බුදුවරු ගානම් පහළ වන්නට ඔක්කොමන නම් කාලපරිච්ඡේදයක් ගෙවි ගියාද කියලා එකට අවබෝධයෙන් පෙනෙන්නේ. ඒ තමන් දීක කාලයක් තිස්සේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කර කර මෙලි මෙලි අපේ බෝධිසත්ව කන්නේ. ඒ ඉස්සර හිටපු කාලේ ගැන කියන්නට හිතන්නටත් බැහැ. අපිත් ඔය වගේ තමයි. Tamanට තේරෙන්න ඕන අපේ සංසාරේ මේ තරම් දීර්ඝ කාලයක් පැමිණ ආයේ කියන කරුණ. එතකොට මේ දීර්ඝ කාල පරිච්ඡේදය තුළ දී බුදුරජාණන් වහන්සේ දක්වනවා මහණෙනි උඹලා මේ දීර්ඝ කාලය තුලදී අරටෙක් කියලා බෙල්ල කපනකොට ගිය මේ ප්‍රමාණය එකතු කළා නම් මොහොතේ ජලයට වඩා දෙරි. ඌරෙක් වෙලා මරණකොට ගිය මේ ප්‍රමාණය එකතු කළා නම් මහා සාගරයේ ජලයට වඩා ඒ දේ අධිකයි. මේ විදිහට කුඹුලන් ඌරන් බැටළුවන් ආදී සෑම සත්‍යයක් ගැනම කතා කරා. මේකත් මේ අය අහලා තියෙන කරුණක් ඒකකි. නමුත් ඒක අවබෝධ කරගන්න බලන විට කාවැදී තේන ආකාරයෙන් ගන්න ධර්ම කරුණ දකින්නේ එක ඌරෙක් කියලා මරනකොට දෙන්නේ කපලා මරනකොට ගියේ මේ ප්‍රමාණය එකතු කළොත් බාධයක් කියලා කිව්වොත් බාධයක්වත් දෙයිද කියන්නේ දන්නේ ලොකු බාධයක් කියලා අපි කිව්වොත් මහා සාගරයේ ජලයට වඩා ඒ දෙය වැඩි වෙන්නට කොච්චරනම් වාර ගානක් දෙල්ල කැපිලම ඌරෙක් වශයෙන් මැරෙන්නට ඕනද කියන කරුණ හිතට තේරෙනවා එපමණ වාර ගානක් අපි ඌර වෙලාම සංසාරේ ඉපදලා තිබෙනවා. මේ උපමා බුදුරජාණන් වහන්සේ කියුවට ඔක ඇහුවට එන අවබෝධය නෙවෙයි මේ විදිහට තමයි හරියට දා තමන්ගේ හිතට තේමින් යනකොට ඇති වෙන අවබෝධය. ඒකෝට ඒ ඌර වෙලා බෙල්ල කපද්දී විතරක් නෙවෙයි නැවෙන්නේ. වෙනත් විවිධ විවිධාකාරයෙන් මරණ අන්තබද කොපමණ නම් සංසාරයෙන් ඌර වෙලා ඉපදලා තියෙනවා. මේ විදිහටම කල්පනා කරන හරකුන් වෙලා කොපමණනම් කාලයක් සංසාරේ මං ඉපදලා තියෙනවද? කුකුල වෙලා බැටළු වෙලා කොච්චරනම් මාර්ගානම් මේ සංසාරේ මම ඉපදලා තියෙනවද කියලා Tamanට අවබෝධ වෙන්නේ. ඒ වගේම විවිධ විවිධ ත්‍රිසං සත්‍යලා අපි ඉපදිච්ච නැති ත්‍රිසං සත්‍යයක් නේ. يعني අපි ඉපදිච්ච නැති ආත්ම භාවයක් නෑ. හැම ත්‍රිසං සත්‍යයක්ම අපි ඉපදුනා කොයි තරම්නම් වාඩ ගණනක් ඉපදුනාද කියලා තේරුම් ගන්නට ඕනේ. Tamanට අවබෝධ වෙන්න ඕනේ. මේ සංසාරයේ තියෙන ඒ දුක්ඛ සත්‍ය දකින්න මේ කර්ම ඉතාමත්ම පැහැදිලිව දැකිය යුතුයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන කරන එකම අම්මා කෙනෙක් මරුණාට පස්සේ හඬපු කඳුළු එකට බලනනම් මහණෙනි මේ මහා සාගරයේ ගලයට වඩා ඒ කඳුළු වැඩි කියලා. හිතලා බලන්න. එක අම්මා කෙනෙක් මරුණාට පස්සේ ගිය කඳුළු ප්‍රමාණය එකතු කළොත් භාගයක් කියන්න බැහැ. ඕක්කයක් කියන්නට පුළුවන් ලොකු ඕක්කයක් කියලා ඕනනම් කියතේ. එතකොට එවැනි කෝප් වලින් අපේ මහා සාගරයේ ජලය අධික කරන්නට තරම් කඳුළු බලන්නට නම් කොච්චර වාර ගානක් එකම අම්ම කෙනෙක් වෙනින් හඬල ඇද්ද කියලා කල්පනා කරලා තේන්නවා ඒක තියෙන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන එකම සිවික් වෙනින් හඬපු කඳුළු එහෙමයි එකම භාර්යාවක් වෙනින් එකම සොයුරියක් වෙනින් එකම දරුවෙක් වෙනින් එකම සහෝදර සහෝදරියක් වෙනින් හඬපු කඳුළු මෙහෙමයි ඒ තරම්නම් වාර ගානක් අපි මේ විදිහට සංසාරේ පුරා ඉපදිලා තිබෙනවාද කියන කම තේරෙනවා ඒ පිටිලා තියෙන කාලය තුළදී අපි මනුෂ්‍ය වෙලා ගමනක් නෙමෙයි ඉපදෙන්නේ. උන්වහන්සේ දෙන්නම එක කල්පයක් පුරා මනුෂ්‍ය සත්‍යයෙන් මනුෂ්‍යෙක් වෙලා පමණක් උපදින විට මැරිච්ච ඇටකටු ටික එකතු කළා නම් කියන්නේ කල්පයක් දීර්ඝ කාලයක් නෑ දැන් දන්නා මේ කල්පේ පුරා මනුෂ්‍ය වෙලා විතරක් ඉපදුණු විට මෙරිච්ච යටකටු ටික එකතු කළා නම් වේපුල්ල කියලා මහා පර්වතයක් වෙන උන්වහන්සේ පෙන්වන කරන මේ වේපුල්ල පර්වතයෙන් වඩා ඒ යටකටු උස වෙනවා මහා විශාල වෙනවා ඒතරම් වාගාන විරසස ගානකට අපි ඉදදුනා අතීතේ කියන්නේ එවැනි කල්ප වචන වලින් සීමා කරන්නට කියන්නට බැරි ප්‍රමාණයක් සංසාරයේ අපි ඉපදී ඉපදී ආපු බව සමන්තම තේනවා එහෙම පේනකොට මේ කාල පරිච්ඡේදය තුළදී කොයිතරම්නම් මා ජාති දුක් විඳලා තියෙනවද? කොයිතරම්නම් ජරා දුක් විඳලා තියෙනවද? සාමාන්‍යයෙන් තරුණ කෙනෙකුට ජරා දුක කියන එක තේරෙන්නේ නැහැ. ජරාවට පත් වුණාට පස්සේ ජරා දුක තේරෙනවා. Taman තිබුණේ යම්කිසි වාසීමාවකට නම් එතන තියෙන ජරා දුකේ සත්‍යය විතරයි ඒද. ඊට එහා බිඳින්ට තියෙන දරාදුක ඊට වඩා දරුණුයි ඊට වඩා බරපතලයි ඊට වඩා තීව්‍රයි එවැනි දුක් අපේ සංසාරයේ කොච්චරනම් අපි විදිහේ කෙලවරක් නැහැ සංසාරයේ කෙලවරක් මේ සංසාරයේ මිදලා තියනවාද දරාදුක මිනිස්සු වශයෙන් කොහොමද මේ දේශනා සත්‍ය වෙලා ඉපදෙන ජරා දුක් දෙන ආකාරය කල්පනා කරලා බලන්න. මහා සත්‍ය සම්පන්න වේ දැක්ුම් මාස මේ වගේම අර කොටින් ඒ වගේ නැත්තම් ওই සිංහයන් වගේ සත්‍යව පවා වයසට ගිහිල්ලා ජරාව වැටුණාට පස්සේ එතනම වැට් උත්පල වෙලා අවුරුදු ගණන් සමහරට දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා නැහැ. ඉස්ති කෙනෙකුගේ තේ සරණක් පිටක් නැතුව ඒ සත්‍යයේ ආකාරයෙන් දුක් විඳිනවා. අපි කොපමණනම් කාල පරිච්ඡේද මේ ආකාරයෙන් ජරා දුක් විඳලා තියෙනවද කියලා තමයි තේරෙනවා. ව්‍යාධි දුක් අපට හැදිච්ච නැති රෝගයක් නේ. විශේෂිත පාළේ දක්වාම අනන්තවත් දුක් රෝග තියෙනවා. මේ සෑම රෝගයක්ම සංසාරේ පුරා හැදිලා තියෙනවා. මේ දැන් කාලේ තියෙන රෝග ප්‍රමාණය දැන් හිතනවා නම් අපිට පිළිකා තියෙන රෝගී දැන් ඉතරයි තියෙන ඉස්සර තිබුණේ නැහැ ඒක මිත්‍යාවක්. බුදුදානන් වහන්සේ ප්‍රකාශ කරනවා ගිරිමාන දේවාට අංශා පිළකා බඳන්දලා අංශේ අංශා කියන්නේ අංශ භාගය පිළකා කියන්නේ පිළිකා. ඕයි බුදුහාමුදුරු ඉන්න කාලේට ඉස්සර ඉඳලම පිළිච්ච රෝග සත්‍යයක්. ඕනෙන් පිළිච්චිය ආකාර Taman කල්පනා කරලා බලනවා මේ Tamanට තේරෙන්න ඕන මේ සෑම රෝගයකින්ම මම දුක් විඳලා තියෙනවා. කරන්නේ කියලා. අපි අනන්තවත් අසනේ කියලා ඉන්න රෝගිතයත්වයෙන් දුක් විඳින ලක්ෂණය කොහොමදී දැකලා තියෙනවා. නමුත් දැකලා තිබුණාට Tamange හිතට කාවැදිලා නැහැ. මමත් මේ වගේ කෙලවරක් නැති මාර්ගානම් මේ රෝගයෙන් මම මෙහෙම දුක් විඳා නේද කියන කරුණ අවබෝධය ලබනවා. අනන්තවත් රෝගීන් දැක්කත් වැඩක් නැහැ. ඒ වගේම තමයි මරණ දුක් කොයිතරම්නම් මරණ දුක් විඳින විඳිනා අපි ආවද කියන කරුණ හිතට කැටි පැහැදිලිවම තේරිය ආයේ. විදිත වශයෙන් අපි නැරනවා. මේ ඉලම්මත් නම් දින්දෙන් කියලා නැරනවා නැත්නම් මිනිස්සු ගහලා මෙතන කඩලා සංසාරද කඩන මරනවා නැත්නම් උත්පලේන අවුරුදු 10 අවුරුදු 10 15 එකම ඇඳේ උත්පලේන ඉඳලා Tamante නැගිටින්නේ ආධිනිච්ච ගන්න ඉඳ ගන්නකවත් බැරුව අනුන් විසින් කවරන පොවන සෝදන පවිත්‍ර කරන තත්ත්වයට පත් වෙලා මහා ඇත්තේ නැතුව කන්නේ නැතුව අඳුරඟපතන දුරු වෙලා එලා නිදින දුක උයතරන් සංසාරේ නිමිතව විලා දරුණු දුක් අපේ දෙන්නද දෙදලා තියෙනවද කියන එක ගැන හිතලා අවබෝධ කරගන්න. මේ දුක් සත්‍ය ගැන තේරෙසියම අවබෝධයක් ලැබිලා නැහැ. කොයි තරම් මාර්ගඵලයක් ලැබුවා කියලා. ඒක නිසා මේවා සරලව හිතන්න එපා. මේවා දන්න කර්ම ඉතා සුළු දෙයක් කියලා කල්පනා කරන්න එපා. අවතුරටත් ඒ ගැන දෙකලා බලන්න. මරණ දුක් කොච්චර නම් වින්දද කියලා. අපේ සංප්‍රයෝග දුක්, පිය විප්‍රයෝග දුක්, ශාරීරික දුක්, මානසික දුක්, පංචස්කන්ධයේ පවස්ථාගෙන යාමේ දුක් සෙල්ලවරක් නැතුව වින්දා. මේ කාල පරිච්ඡේදයේ තුළදී මිනිස්ය තේසන් වශයෙන් විතරක් නෙවෙයි ප්‍රේත ලෝකවල අපි ඉතිරිච්ච වාර ගන්න මේ මහා පොළවේ පස්වලට වඩා වැඩි මහා පොළවේ වැලිකට ගන්නට වඩා වැඩි ප්‍රමාණයක් අපි පෙරේත වෙලා ඉතිරිලා තියෙනවා බුදුහාමුදුර එක්තරගේ දක්වන නියපොත් උඩට පස් ටිකක් අරගෙන දෙන්නලා මේ පස්වලටම නියපොත් වලට ගලු පස් ටික වගේ ඉතා සුළු කෙනසක් තමයි මනුෂ්‍ය ලෝකේ මරණයට පස්සේ සුඛ තේරුම් දෙන්නේ මහා පොළවේ සත්තරම් ප්‍රමාණයක් දුක් සිවල උපදිනයි ඕකම කියලා ඊළඟට කියන දුක සිවල ගියාට පස්සේ නැවත සුගතියක උපදින්නට පුළුවන් වන්නේ මේ මම මේ පොත්වලට ගත්ත ප්‍රශ්නිකව මේ සූත්‍රයේකට පමණයි. මහා පොළවේ සස්තනක් වේසත් දුගතියට ගියන් පස්සේ නැවත දුගතියෙන් දුගතියටම ගොයනවා දුගතියෙන් දුගතියමයි උපදින්නේ. මිනිස්සෙකුටත් සුගතියකට එන්නට බැසි ගන්න ඉතාම පුළුවන් වන්නේ ඉතාම සුළු පිළිසකට නම් දුකට ගාමී වුණාට පස්සේ නැවත සුගතියකට එනවා කියන කාරණාව හිතන්නට බැරිසා. එතකොට අපි මේ සංසාරේ කොයි තරම්නම් වාර ගන්න ප්‍රේත ලෝකවල දුක් විඳලා තිබුණාද තියෙනවද කියන කාරණාව අවබෝධ වී තේනේ ආයි. යක්ඛුන් වෙලා ප්‍රේතයන් වෙලා මල ප්‍රේතයන් වෙලා විවිධ කුම්භාණ්ඩ ආදී අමුසාදී අනුසාරණ ලැබලා කොයි තරම් දුක් හැට විඳලා තියෙනවද කියලා වර සීමාවක් නැති වාර ගන්න. ඒ විතරක් නෙවෙයි අවේචාදී නරකාදී වලට වැටිච්ච වාර ගන්න කෙලවරක් සීමාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන උපමාවකින් මත අවේ කියන තියෙන ගින්දරවල තියෙන දර ඒකේ තියෙන දුක ඒ නිර්සතම විඳින දුක උපමාවකින් මත මහණෙනි කියන්නට බෑ කියලා. උන්වහන්සේ දක්වන ඒ තියෙන මේ අපාදී දේවල් සාමඤ්ඤාත සාමන්දිත සාමන්විතං තමයි වාන් බදාමි කියලා. මමම දැක්ක මම ප්‍රත්‍යක්ෂයෙන් කියලා. මම මේ කියන්නේ කාගෙන්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙනෙක්ෙන් අහලා තියෙන කාරණාවක් නෙවෙයි. මේ අපාය වැනි දේවල් තියෙනවා කියන කරුණ කියන එක බුදුරජාණන් වහන්සේ බාල පඬිතුමන් සූත්‍රවල දක්වලා තියෙනවා. ඒදී දක්වනා ඒ කියන දේහසත්යන්ගේ ශරීර බින්දරෙන් දැවෙනකොට ශරීරයේ ගායති මත්සම්පි ගායති නහාරුම්පි ගායති අට්ඨේනපි සම්පදෝපාදික නිකන් කල්පනා කරන්න අපිට යන්තම් ටිකක් පිස්සනක් කොයිකනම් දුකක් දැනෙන්නේ කියලා. මුළු ශරීරයේම බින්දරක් නැද දැවෙනකොට සාමාන්‍ය බින්දර නෙවෙයිනේ. අවිද බින්දර කියන්නේ ඊට වඩා ඉතා දරුණු බින්දරක්. ශරීරයේ ගායති හැම පිච්චිලා යනවා. මස්සන්ට ධෛර්යයෙන් මස් පිච්චිලා යන නහරෝපි ධෛර්යයෙන් නහර පිච්චිලා අරගෙන යන අත්ථීනික සම්පදෝපය ඇටවලින් ඇටපටවලින් දුම විහිදේ එතලා බලන්න ඇටකටුවලින් දුම දෙහෙදෙනවා කියනකොට කොයි තරම් දකුණු පිච්චීමකට පත් වෙලාද දෙන්නේ කියලා. නමුත් මැරෙන්නේ කර්ම ශක්තිය තියෙන තාක්ම දේවා දේවා ගේව ගේව කල්ප පුරා සමාහිතින් දින්නේ දෙනවා. මෙවැනි අපා දුක් අපේ විඳපු වාර ගාන මෙතෙක්යි කියන්නට බෑ. කල්ප මෙතෙක් කාලයක් කවි කියලා සිටියයි කියන කමන්න හිතන්නට බෑ. මේ විදිහට සංසාරයේ පුරා අපි දුක් විඳගෙන දුක් විඳගෙන අවතාරණාව කියන්නේ තේරුම් ගන්න ඕන. උන්වහන්සේ දක්වන හේවන් දීකරත්තන් මොබික්කේ දුක්ඛම් පච්චන බොහෝසං ඉක්ඛම් පච්චන බොහෝසං දේශනම් පච්චන බොහෝසං කටසී වඩිතා කියලා. මේකනම් අපි දීර්ඝ කාලයක් තිස්සේ මහණෙනි උඹලා දුක් විඳා සිසින් තරව සිස්සන් ඊබ්‍රෝ දරුණෝ කටුකෝ දුකින්දා දේශනම් පච්චන බෝතන් නියක් නොයෙක් ආකාර දේශන වලින් පස්සෙන නොයෙක් දුකින්දා කටසි මල්දිතන් මේ මනුස්සකම් උඹලා වැඩි දියුණු කළා මනුස්සකම් වල පස් වැඩි කළා මේ විදිහට Tamanට පැහැදිලිව තේරෙනවා සංසාරයේ කොයිතරම්නම් දුක් විඳලා බෙදලා බෙදලාද මේ අපි ඇවිල්ලා තියෙන්නේ සම්තම් මේ මනුෂ්‍යාත්මයක් ලැබුවත් ඒකේ තියෙන දුක Tamanට තේරෙනවා නම් මනුෂ්‍ය නොවන අන් තේසම් අපාතේ වෙන ආත්මවලින් ඉඳලා දුක ගැන අන්තන් දුරට හෝ තේරුම් ගන්නට පුළුවන්කමක් ඉලක්කන්නට ඕන. මේ විදිහට Tamanට ඒක තේරෙනකොට අනාගත භව ගැනත් ටිකක් කල්පනා මේ අතීත ගැනයි අපි කතා කරන්නේ. අතීත භව වගේම තමයි අනාගත භවය. උන්වහන්සේ දක්වන එක්තැනකදී සෝවාන් වෙච්ච කෙනෙකුයි නොවෙච්ච කෙනෙකුයි අතර තියෙන දුකේ ප්‍රමාණය අනාගතයේ විඳින්නට මහණේ සෝවාන් වෙච්ච කෙනෙකුට අනාගත භවවලදී විඳින්න තියෙන දුක වතුර බිඳුවක් කියලා කියනවා නම් සෝවාන් නොවෙච්ච කෙනෙකුට අනාගතයේ විඳින්න තියෙන දුක මහා සාගරයේ ජලය වගේ ජලයකට වඩා වැඩියි. කියන්නේ ඒක වතුර බිඳුවක් උපමා කළොත් මහා සාගරයේ ජලයට කොහොම සත්‍යයක්ද කියලා සංස්කන්ධණයට කළ නොහැකි උපමාව. ආත්ම හතක් පුරාම නැවත නැවත ඉපදී ඉපදී දුක් විඳලා ඉඳලා සහත් වෙලා පෙන්වම් පෑවත් ඒ ආත්ම හතම තුළ විඳින්න තියෙන දුක් ප්‍රමාණය වතර බින්දුවක් පමණයි. සෝවාන් වූ කෙනෙකුට විඳින්න තියෙන දුක් ප්‍රමාණය අනාගත භවවලදී මහා සාගරයේ ජලය වගේ කියන්නට තරම් බැරි තරම් විශාල ප්‍රමාණයක්. ඒ දෙකත් බලන්න ඕනේ. ඒකට Tamanට දැනෙන්නට පුළුවන් වෙනවා Taman ලබා තියෙන මාර්ගඵල ගැන දැකලා. කොයිතරම් දුකක් මං අනාගතයේ විඳින්න තියෙන කොයිතරම් දුකක් මං කපා හැරලා තියනවාද ඒකෙන් මං නිදහස් වෙලා තියනවාද කියලා. ඒවා විශ්ව ප්‍රීතියක් නිරායාසයෙන් පිටතුමින් ඒක දැන් තේනවා. එතකොට මේ විදිහට අනාගතයේ විඳින්න තියෙන දුක ගැන අවබෝධ කරගත යුතුයි. මේ දුක ගැන අවබෝධ කරගන්නකොට බුදුරජාණන් වහන්සේගේ දුක්ඛ ඥානය ගැන ඊළඟට සිතන්න. දුක්ඛ ඥාන, බුද්ධ ඥාන, බුදුරජාණන් වහන්සේගේ දුක පිළිබඳ නුවණ. සාමාන්‍ය බුදුරජාණන් වහන්සේගේ දුක පිළිබඳ සිතන නුවණින් අසංතීයෙන් එකක්වත් හැරියොත් සාමුද්‍රෝ ලැබලා නැහැ. එහෙනම් මේ ඇයිගේ දුක ගැන ඥානය ගැන කියන්නට දෙයක් නැත්තේ නැහැ. උන්වහන්සේට අතීතංසේ බුද්ධස්ස භගවතෝ අප්පටිගත ඥානං අතීතයේ දෙස බලනකොට කිසිම පැකිලීමක් නැතුව කිසිම සීමාවක් නැතුව ඕනතරම් ඈතට බලන්න පුළුවන්. ඒක නිකන් අසංඛේ ගණන් බුදුවරු ඉදිරියේ මම මානසින්ම බුද්ධත්වයට ඇතුළේ කියන්නේ පස්සේ බුදු කෙනෙකුට කල්පසංඛේ දෙකයි බලන්න පුළුවන්. කරියොත් මගලම් මහ රහතන් වහන්සේලා කල්පසංඛේයක් බලන්න පුළුවන් බව පොතේ දක්වා තියෙනවා. අග්‍රශ්‍රාවකයන් වහන්සේලා කෙනෙකුට කල්ප ලක්ෂයක දෙහා බලන්නට බෑ. අනිත් පැයකින් මේ අභිඥා තියනවා නම් පෙරක් පෙර විශ්ව කඳ පිළිදාන දන්නා කුබ්බේ නිවාසාන විඥානේ ඒකෙන් පහළ සුළුසුළු ප්‍රමාණයක් දකින්නට පුළුවන්. අපිට සමහරට ගියාත්ම කොහෙදී තිය ගියාත්ම ඉස්සරහා තියෙන්නේ කොහෙද කියලා දකින්නටත් බෑ. නමුත් බුදුරජාණන් වහන්සේගේ අපීතයේ දක්නා නුවණ කෙලවරක් සීමාවක් නැහැ. ඒ තමන් දෙරට තමන්ගේ ජීවිතයේ දෙස බැලුවත් අර බුදුවරු අසංකේයයක් මෙද බුද්ධත්වයේ පතපු ඒ ජීවිත ගැන බැලුවොත් කොයි තරම්නම් දුකක් තමන් මේ කාල පරිච්ඡේදයේදී විඳලා තියෙනවද කොයි තරම් වාර්ගාන ප්‍රේතය වුණාද පපායට ගියාද තිරිසන් සත්‍ය වුණාද ආදී වශයෙන් කොහොම කොහොම ජරා දුක් විඳලාද ව්‍යාධි දුක් විඳලාද මරණ දුක් විඳලාද කියලා පේනවා ඒ දර්ශනය මේ ලෝකයේ කිසිම කෙනෙකුට සම්මා සම්බුදු කෙනෙකුට දකින්නට බෑ. ලෝකයේ සිටින අතීතයේ සිටම සියලුම සත්‍යයන්ගේ විඳින ලද දුක් ප්‍රමාණය උන්වහන්සේට තමන්ගේ අතීතයේ දෙයක් වාගේ තියෙනවා. ඒක දකින්නටත් මේ ලෝකයේ කිසිම සත්‍යයකට බෑ. අනාගතංසේ බුද්ධස්සේ භවතෝ අපටිගත ඥානං අනාගතයේ ගැන විචිතී පිළිදෙන නොවන බුදුහාමුදුරන්ගේ ඥානෙ සීමාවක් නැහැ. අපිට ගෙට වෙන්නේ මොනවද කියලා සමහරට කියන්නද බෑ. ලබන ආත්මෙ මොකද්ද වෙන්නේ ගැන කතාවක් නෙවෙයි. ලබන අවුරුද්දේ මොකද්ද වෙන්නේ කියන කතාවක් නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේට අසංකේ නෙවෙයි අසංකේ බල අසංකේ දාන කල්පයහට ගියත් මේ දැන් කියන දෙයක් වගේ කොහොමද දක්ෂ වෙන අනාගතයේ මේ සත්‍ය කුලී කරන එකම සත්‍යයක් දැක් බැලුවත් කොයිතරම් වාරදානම් මේ ප්‍රේත ලෝකවල දෙවිසන් ලෝකවලට යනවාද අපායට යනවාද ඉහි කොච්චර කාලයක් නම් සැහෙනවද කොයිතරම් දුක් ප්‍රමාණයක් මේ එකම සත්‍යයක් අපිට අනාගතයේදී මේ පින්නම් පාන මොහොත දක්වාම විඳිනවාද කියන එක උන්වහන්සේ දක්වන අනාගතයේ යම්තාවක් සත්‍යය සිටිනවා නම් ඒ සියලුම සත්‍යයන්ගේ දුක් සත්‍යයන් නම් සිටින දුක උන් ඒ සත්‍යයන් විනේ දුක උන්වහන්සේට තියෙනවා පච්චුප්පන්නස්සේ බුද්ධස්සේ බහුතෝ අපරිය වර්තමානික වශයෙන් මේ ලෝක සත්‍යෝ යන්තා විශේෂිනවා මේ සෑම සත්‍යයක්ම දුකේ පිහිටලා තියෙන ආකාරය දක්න දුක්ඛේ පටිච්චිතෝ ලෝක සංඥාසෝ දුකේ පිහිටලා තියෙන්නේ කියලා දකිනවා. සාමාන්‍ය කෙනෙකුට ඒක දකින්නද බෑ. මේ සත්‍ය විදින සියලුම දුක් දකිනවා. අපි දකින්නේ අපි ලබන ලද අත්දකින ලද දුකක් පමණයි. දැන් උදාහරණයකට කියනවා නම් මේ ඇට තද බල ඉස්සලා දෙයක් හැදුනොත් ආහා මේක දරුණු දුකක් කියලා දකිනවා එච්චරයි. ඊට වඩා අතිශයින්ම දරුණු උපසීමට නොහැකිව සමහරට ඉස්සත් පිටුවී යන තරම් වේදනාව වෙන දෙයක් සබතවල් කියන්නේ. මේ අත්දැකලා තියෙන්නේ Taman අත්දැකලා තියෙන දුකේ ප්‍රමාණයට පමණයි. අන්නයේදී ඊට වඩා දරුණු දුක් කොහෙන්ම අත්දකින්නට හැකියාවක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දෙහිම නෙවෙයි මේ ලෝකයේ සියලුම සත්‍යය යම්තා දුක් විඳිනා නම් ඒ සෑම දුකකම පේනවා ඒ දුකේ ස්වરૂපය. ඒ කියන ගාම්බුලම දුක කොයිතරම් දරුණුද ආදී වශයෙන් සෑම එකක්ම දක්න මේ වෙනවා. අතීතයේ අනාගතයේ වර්තමානයේ මේ කාලත්‍රණය එකතු කළ බුදුරජාණන් වහන්සේ දක්නා දුක්ඛේ ඥානය කියන එක මහා විශ්වයේ තියෙන අභ්‍යවකාශේ නම් සාමාන්‍යයෙන් රහස්‍ය කෙනෙක් දකින දුක්ඛ එය පිළිබඳ ඥානය ඉදිකටුවක තියෙන සිදුර තරම් ඉතා සුළු ප්‍රමාණයක් පමණයි. මේක මේ විදිහට බලන්නේ මොකද්ද මේ බලන්නේ කොමකටද මෙහෙම බලනකොට Tamanටත් දුක්ඛ ඥානය පිළිබඳ පළල් වශයෙන් ගැඹුරින් හැනෙන්නට පටන් ගන්නවා. නිකමද නෙවෙයි මේක බලන්න දෙන්නේ. එහෙම බලනකොට Tamanටම තේරෙනවා මේ මෙච්චර කාල පරිච්ඡේදයක් අතීතේ කොහොම කොහොම දුක් විඳලාද අනාගතේ කොහොම කොහොම දුක් විඳිනවද වර්තමාන වශයෙන් කොහොම කොහොම දුක් විඳිනවා මේට වඩා කොයිතරම් දරුණු දුක් ලෝකේ තියෙනවද තමන් විඳලා තියෙන අභින රෝග දුකක් කියලා අපිට පිළිකා රෝගයක් හැදලා දුක් විඳින රෝගියෙක් දැක්කට ඔහු විඳින දුකේ ප්‍රමාණය මොකද්ද කියලා Tamanට තේරෙන්නේ නැහැ. දොස්තර කෙනෙක්වත් දන්නේ නැහැ ඔහු විඳින දුක මොකද්ද කියලා. දරුණු දුකක් නෙවෙයි. ඒ වචනේ කියන්නේ නමුත් ඔහු අත්දකින්නේ නැහැ කවදාවත් ඒක. නමුත් මේ පුද්ගලයා දකින ආයේ දුකේ ප්‍රමාණය කොහෙද අපිට නුවණින් දකින්නට පුළුවන් වෙන්නට ඕන. මේ තරම් දරුණු දුක් ලෝකයේ තියෙනවා. මේ දුකේ පිහිටලායි තියෙන්නේ. මේක ඒකාන්තයෙන්ම දුකක් දුකක් දුකක් කියන එක පැහැදිලිව පේනවනේ. කලින්ට වඩා ඉතාම බලල්ව කලින්ට වඩා ඉතා ගැඹුරුව කලින්ට වඩා ඉතා ප්‍රත්‍යක්ෂ ලෙස මේ දුක්ඛ සත්‍ය පිළිබඳ දැනුම ඇති කරගන්නවා. මේ දුක්ඛ සත්‍ය ගැන දැනුම නැති නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මහණෙනි උඹලා අතීතයේ හිටපු දුක දන්නවනම් එහෙම උඹලගේ හිත ගිනිගත්තත් ඒවා නිවන්න නෙවෙයි උඹලා උත්සාහ කරන්නේ. මේ අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නටයි උත්සාහ කරන්නේ කියලා. මොකද අතීතයේ විඳින දුක දන්නවනම් හිත ගිනිගෙන දැවෙනවා මේ තමයි මැරෙනවා එකකින්. නමුත් ඒ මරණය අත්හරිලා මේ දුක අවබෝධ කරගන්න උත්සාහ කරන උන්වහන්සේ උපමාවක් කියන එකයි. මානිය උඹලාට පුත්‍රයෙක් ඇවිල්ලා යෝජනාවක් කරනවා මෙන්න මෙහෙම උඹලට උඹට යකඩ උඩ 100කින් උඩේට මම අනිනවා. යකඩ උඩකින් නැන්න ඔය අපිට ඉදිකට්ටක් යනවා නම් දුක කොහොමද කියලා දැන් කටුවක් යනවත් කොහොමද කියලා. දැන් මහා විශාල යකඩ උඩ 300කින් අනිනොත් එහෙම කොයි තරම් දුකක් දුකක් අපි අත්දකින්නවද? ඒත් ඔබ මැරෙන්නේ නැහැ. මෙයා කියනවා සමාජගත යකඩ උඩ 100කින් යනවා. ඒත් ඔබ මැරෙන්නේ නැහැ. සවසටත් ඇවිල්ලා යකඩ උඩ 100කින් අරිනවා. ඒත් ඔබ මැරෙන්නේ නැහැ. අධ්‍යයනයෙන් ඇනලයිජේ යකඩු උෂ්ණතියක් එකක් ඒ වගේම අන්න උදේටයි දවල්ටයි පැයට හවසටයි සීයේ සීයේ සීයේ ඒ වගේම අඛණ්ඩ ලෙස එක දවසක් නැතුව අවුරුදු 100ක් පුරාම ඔබට මේ යකඩ උෂ්ණයෙන් අනිනවා ඔබ අතිශයින් දරුණු දුක් විඳිනවා නමුත් ඔබ මැරෙන්නේ අවුරුදු 100ක් ගියාට පස්සේ ඔබට මේ දුක්ඛ සත්‍ය තේරෙනවා කොහොමද මහණෙනි මේ පුද්ගලයා මේ යෝජනාව පිළිගත යුතුද බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන දුක දන්නා පුද්ගලයා විසින් මේ යෝජනාව පිළිපැදේ තේමහණෙනි. ඒ තරම් ඊට වඩා දරුණු දුක් අතීතයේ නම් විඳලා තියෙන මෙවැනි දුකක් විඳලා හරි මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් දකින්නට පුළුවන් නම් ඒ දුක දකින්නට උඹලා ඒ දුක අත්දැකීමට උනත් සූදානම් වෙන්න සූදානම් වෙන්නේ සුදුසුයි. කියලා කියන්නේ. එහෙනම් ඉතින් දුකින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට කියන කතාව කියන්නේ දෙනේ පුතින් ගන්නවාසේ ප්‍රකාශ කරන්නේ කියන වැඩ. වැඩගත් භාවයේ පෙන්වන්න. ඒක නිසා ඒ ආකාරයෙන් Tamanට තේරෙන්නට ඕනේ මේ දුක්ඛ සත්‍ය කියන එක කොයිතරම් දරුණුද කියලා. මේ දුක්ඛ සත්‍ය තේරෙනකොට තමයි දුක පිළේ කල්පය. මේ සංසාරයේ කෙලෙස් කරන්නේ. සම්පූර්ණයෙන් සංසාරය නිම කරන්න කරන රහත් වෙන්න අපි නම් පානවා. එතකොට මේ සංසාරයේ සම්පූර්ණයෙන් මතහින්න පුළුවන්. කියන්නේ එක අබම රේලෝකවත් ඇලීමක් නැතුව. අබම රේලෝක කියන්නේ ඊට වඩා වචනයක් මට පාවිච්චි කරන්න දන්නේ නැති නිසා. ඒ ඒතරම්වත් ඇලීමක්, බැඳීමක්, ආශාවක් මොකක්වත් නැතුව මුළු දෙස්තේම අතහරින්න පුළුවන් ස්පර්ශයක් තියෙනවා. නැත්තම් පින්නම් කරන්න දැන් මේක ඒකාන්තයෙන්ම දුකක් කියන එක පැහැදිලිව තේරෙනවා නම් පුදුම කලකිරීමක් වෙනවා. ඒ කලකිරීමට යන්නේ නිින්දින් දැනෙන්නේ නිින්ද දැනෙන්නේ කියලා අර සබ්බේ සංඛාර දුක්ඛාති යදා පඤ්ඤාපස්ස ජත නිින්දින්ද තේ දුක්ඛය කියලා හඳුන්වනවා මේ සියලුම සංස්කාර දුකක් වශයෙන් දගෙනකොට මේ දුක කෙරෙහි කලකිරෙනවා ඒක සම්බෝධිය ඒකම නිවන් දැකීම හේතු වෙනවා ඒකම මාර්ගයක් වෙනවා එතකොට මේ විදිහට ඒ විදිහට දුක ගැන අවබෝධයක් පැහැදිලිවම ඇති වෙනකොට මේ පංචස්කන්ධ ලෝකයේ කෙරේ බාහිර පංචස්කන්ධ ලෝක කෙරේ බලවත් කලකිරීමක් නෑමක් ඇති වෙනවා ඇති විදිහට. ඔබට තමන්ගේ පංචස්කන්ධයේ පවස්සාගෙන යන්නේක කොයිතරම් දුකක්ද මේක පවතින එක කොයිතරම් දුකක්ද කියන එක පැහැදිලිවම තේනවා නම් මේකට ආශා කරන්නේ මේක කෙරේ කලකිරීමක් මේක කෙරේ ඇලෙන්නේ නෑ මේක කෙරේ විරාගය කියලා. මේක උපාදාන කරන්නේ මේක අසහරින්නට ඕනේ කියන අදහස නිරායාසයෙන් පහළ වෙනවා. එහෙම පහළ වෙනකොට මේ ඔක්කොම සම්පූර්ණයෙන් අතහරින්න පුළුවන් නේද? ඒකෝට රහත් ගුණය කෙනෙක් ගැන තෙක්ම උපාදාන ලෝකේ සත්‍යයේ සිත තුළ තියෙනවා. මම මගේ කියන හැඟීම සිත තුළ තියෙනවා. රහත් වෙන තෙක්ම දුක්ඛ සත්‍යයේ අනුපාඩුකම් තියෙනවා. රහත් තුනක් මම අර කලින් කියේ බුදුහාමුදුරන්ගේ දුක්ඛ සත්‍ය ආදී සංසන්දනය කරලා බැලුවොත් එහෙම ධාර්මයේ දුක්ඛ සත්‍ය කොයිතරම් ප්‍රමාණ ස්වරූප ප්‍රමාණයක්ද කියන ඒ නිසා මේ දුක්ඛ සත්‍ය පිළිබඳ ඇති වෙන අවබෝධය සමාගයේ ප්‍රඥාවේ මට්ටමට අනුව Tamanට දකින්න පුළුවන් තමන්ගේ ඥානයේ තියෙන විශේෂභාවයේ මත සඳහා පවතින දෙයක්. අර ධාවන පඤ්ඤා කියලා තියෙනවා, පික්ක පඤ්ඤා කියලා තියෙනවා, මහා පඤ්ඤා, පොදු පඤ්ඤා ආදී වශයෙන් ලක්වන ප්‍රඥා විප්‍රභේද. දීගෙන් ධුවන්නට පුළුවන් ප්‍රඥාවක් කියන එක තමයි ධාවන පඤ්ඤා කියන්නේ. තීක්ෂණෝ ප්‍රඥාවක් කියන එක අතිරු ප්‍රඥාවක්. මහා ප්‍රඥාවක්, සුද්ධෝදෝ විසඳෝ ප්‍රඥාවක් කියන කෙනෙකුට මේවා දකිනකොට දීගෙන් ධුවන්නට පුළුවන් ධාවන ප්‍රඥාවක් තියෙනවා. මේ දුක්ඛ සත්‍යයේ කෙලවරක් නැතුව පේනවා. මේ සීමාවක් නැතුව දැක්කනේ වෙනවා. ඒ නිසා දුක්ඛ සත්‍ය ගැන ඉතා පැහැදිලි අවබෝධයක් ඇති කරගත යුතුයි. මේක දුක්ඛ සත්‍ය ගැන අවබෝධයක් ඇති වෙනකොටම මේ තමන් දුක් ලබාගෙන මේ දුක්ඛ සත්‍ය වූ මේ ලෝකයට මං ඇලුනේ කොයිතරම් මෝඩකමකටද කියලා තේරෙනවා. මේ දුක දන්නේ නැති මෝඩකම නිසානේ මම මේවට ඇලුනේ. මේවා මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ග්‍රහණය කළේ උපාදාන කළේ කොයිතරම්නම් මෝඩකමකට ඉඳ කියලා තමයි තේරෙනවා. මේ දුක ගන්න නැති මෝඩකම නිසායි මේ විදිහට උපාදාන උපාදාන ජනිත වෙන්නේ කියන්නේ. දුක් කියන්නේ දුක් ගැන දන්නේ නැතිකම නිසා. මේ ආකාරයෙන් උපාදාන කරලා කියන්නේ. මේ දුක ගැන දන්නේ නැතිකම නිසා මේ තරම් දුකක් බව දන්නේ නැති නිසාමනේ මේවා ප්‍රාර්ථනය කළේ. මේවට ආශා කළේ මේවා දිගින් දිගට රඳාගෙන යන්නට භවයේ කැදී සිටීම භවයේ ආශාවක් ඇති වුණේ. මේ දුක ගැන දන්නේ නැතිකම නිසා මේක දුක මේ විදිහට තේරෙනවා නම් මේවා කෙරේ කිසිම ආසාවක් ඇති වෙන්නේ නැහැ. මේවා අල්ලන්නේ මේවා අතහරිනවනේ කියන පැහැදිලි අවබෝධය සමාට ඇති වෙනවා. එතකොට මේ දුක ඇති කර දෙන යම් කිසි හේතුවක් තියෙනවා නම් මේ හේතු ඔක්කොම අතහැරිය යුතුයි කියන අවබෝධය નિરાයාසයෙන් සිත තුළ ඇති වෙනවා. දුක්ඛ ඥානෙ පිළිසක දකින්නද කියලා බුදුහමෝ දක්න්නේ දක්වන්නේ සංකෝපන දන් දුක්ඛං අරිය සත්‍යං පරිණිය මේක තමන්ගේම නුවණින් ඔය කියන විදිහට අවබෝධ කරගත යුතුයි ඊළඟට කියන දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහසම්මන් දුක්ඛ සමුදය විසක්කේ ප්‍රහාණය කළ යුතුයි අයින් කළ යුතුයි කිය. මේක බුදුහමෝ නොකීව තමන්ටම තේරෙන දුක ගැන හකියට පැහැදිලිව ප්‍රත්‍යක්ෂව තේනකොට පළල් වශයෙන්, විසඳ වශයෙන්, තීක්ෂණ වශයෙන් දතියෙකු හැම ආකාරයෙන්ම දැర్శණය වෙලා පේනකොට මුළු දේශයේම දුක්ඛ පටිච්චසමුප්පාද සංයෝෂෝ කියලා මම කලින් කිව්වේ. මේ ඔක්කොම විශ්වයේ කොතන ගියත් ඒකාන්ත වශයෙන් දුකක්මයි පවතින්නේ කියලා දකිනකොට තමන්ට තේරෙනවා මේ දුක ඇති කර දීපු හේතුව සම්පූර්ණයෙන් අයින් කරන්න නැවත නැවත ඉතිරි කදී කදී යන දේවල්. ඒවා තමයි ඇහැ කන නාසය දිව ශරීරය මනස මේ ඉන්ද්‍රියන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ආරමුණු හමුණා හමුණාට පස්සේ වගේ ආශාවෙන් බැඳුනා අවිද්‍යාවෙන් මුලා වුණා මොන ඔතනයි දුක්ඛ සමුදය ක්‍රියාත්මක වෙන තැන මේවා සාරවත් දේවල් කියලා හිතුවා. Tamange පංචස්කන්ධ ලෝකේ මා සාරවත් දෙයක්, සාරවත් දෙයක්, අවේවත් දෙයක්, වටිනා දෙයක් කියලා හිතුවා. නිකන් කල්පනා කරලා බලන්න මේකේ කාරණා හොඳට කල්පනා කරලා බලන්න. මෙරු මිනිහෙක් මිනිහෙක් මරුණාට පස්සේ නැල්ලා දවස් දෙක තුනක් ඔය එම්බම් එහෙම නොකර ඉතින් කොයි තරම් ගන්තෙන් ගහනවා. මිනිහෙක් නැල්ලා කුණු වුණා වගේ කියලා. මේ වෙනි කුණු වෙන එකක් මේ Tamanලට තියෙන. ඒ තරම් කුණු වෙලා ගන්තේ ගහන ස්වරූපයට පත් වෙන මස් ගොඩක් නේද ගොඩක් දහජවා ගොඩක් මේ ඇඟ තුළ තියෙන. තමයි මේක දකින්නේ. මේ தත්ත්වයට පත් කරන ඒ කියන්නේ ඒ තරම් දෙකට හැමන කුණු වෙන தත්ත්වයට පත් වෙන මේ දෙගුලි මස්ගුලි මේව බලන්න. මා ශරීරයේ ඇතුලේ යන බදාගෙන සංකේත කරගෙන මම මගේ කියලා හිතානේ. ඒක මෝඩකමක් මේක සාරවත් දෙයක් කියලා හිතන්නේ සාර නෙවෙයි අස්සාරයි. එතකොට ඒක මැරෙන්න ඉස්සෙල්ලත් මේක ඇතුලේ තියෙන ඒවා කොහොම ඒ වගේම ගඳ ගන්නවා ඒ කියන්නේ මේ මේ දෙකක් තියෙනවා මාළුවන් වගේ කිලි ගඳයි කිලි ගඳයි මේ ටිකක් ඉඳලා බලන්න කාන්තන්ටයි ශරීරයේ ඇතුලේ මේකම හංකලින් යට ඔක්කොම තියෙන ඒවා ගඳයි මේ හංකලිය පවා සම පවා ටිකක් සුවාලේලා කුණේලා ගියොත් එහෙම කුඩත්තේ කියලා කුෂ්ඨයක් වගේ දැක්කොත් එහෙම තත්ත්වය මොකද්ද කියලා බලන්න මේවා තමයි සාරවත් කියලා අගයවත් කියලා හිතාගන්නේ ඊට පස්සේ මේ විදිහට කුණු වෙන ජරා වෙන ගන්ධකහන මේද මාස් උපදවන දේවල් තමයි උපදවන දේවල් තමයි කටින් දාන්නේ මේක සතෙන් හරි ආහාර පාන වල මේවා ඇත්ත වශයෙන්ම මේවා කෙරේ ආසාවක් නෙවෙයි ඇතිවෙනවා හරියට දකිනකොට භූමියේ ශරීරයෙන් මරලා පුච්චලා අලු කරලා දැම්මත් නැති කපුරු දාපු තැන අලුත් නැතිලා යන විදිහට මේ ශරීරය නැතරව නැති කරලා දානවා නම් තමයි හොඳ කියලා හිතනවා. ඒ කියන්නේ අලුවත් වෙන්නට හොඳ නෑ කියන්නේ. ඒ තරම්ම කලකිරීමක්. එතකොට මේවා සාරවත් ඒවා නෙවෙයි මේ අසාර දෙයක් සාර වශයෙන් හිතාන මම කියලා හිතාන මේ තරම් දුක් දෙන දෙයක් මේ තරම් දුක් උපදවන ස්ථානයක් මේ තරම් ජහතරවලට මම කියලා හිතාන මගේ කියලා හිතාන ආශා කරගෙන උපාදාන කරගෙන මේව ඇදීදී තව තවත් සංසාරේ පුරා යන්න ඕනේ කියලා හිතා ගන්නවා නම් ඒක කොයි තරම් මෝඩකමක්ද කියලා තමයි තේරෙන්නේ. ඒ මෝඩකම Tamanට හරියට අවබෝධ වෙනකොට මම කියවනේ දුක්ඛ සමුදය සත්‍යය හැට රූප දැකලා කනට සද්දයි ඕව තුළින් ආසාවල් අවිද්‍යාවන් ඇති වීම තුළින් සංස්කාර ගැනීම තුළින් සිදුවන්නේ කියලා. මෙතන මොනවද මේ අපි උපාදාන කලේ කියලා Tamanට තේරෙනවා. රූප කියලා අපි හැට තියෙන රූප කියලා ගත්තේ කොයිතරම් අසාර දෙයක්ද කියලා Tamanට තේරෙන්න ඕනේ. මේක මම කොච්චර කිව්වද මේ තේරුම් ගන්න. සද්ද කියලා අපාදාන කලේ කොයිතරම් අසාර දෙයක්ද කියලා සමන්ත තේරෙනවා. මම වචන ලක්ෂයක් මේ දසලක්ෂයක් පාවිච්චි කරලා සමහර මේ මං කියන්නේ මොකද්ද කියලා මෙයාට තේරෙනවා. ඒ වගේ තමයි අනිත් ඉන්ද්‍රයන් හමුවන අරමුණ. එතකොට තමන් මෙතෙක් කල මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන දේවල් උපාදාන කරන අල්ලගෙන ආස කරන දැගලුවට මෙතන මේ තමන්ගේම හිත තුළ තියෙන වේදනාවයි සිතිවිලි ටිකයින් අල්ලගෙන දැගලුවෙත් වෙන මොකක්වත් නෙවෙයි කියන කරුණ අවබෝධය මොනම බාහිර රූපයක්වත් අල්ලගත්තේ නැහැ තමන්ගේ හිතේ තියෙන වේදනාව සහිත සිතිවිලි ධම්ම ටිකයි අල්ලගත්තේ මොනම සබ්දයක්වත් අල්ලගත්තේ නැහැ. Tamangeම සිත තුළ තියෙන ඒ සබ්දය අරමුණු කරමින් පහළවන වේදනාව සහ සිතිවිලි අල්ලගත්තා. අනිත් අරමුණුත් එහෙමයි. එතකොට මේවා මොන ආකාරයක්ද ඇතුළුන, පැවතුන, නැතිවන මහා මේ දුක වේදනාව මේ තරම් දුකකට ඇදලා දැම්ම මේ දුකේ ගැටගෙන සංසාරයේ සංගෝචන වලින් පැඳලා තබ්බත් ජාති දුකෙන් දපාදියා මරණ ආදී සපාතවලට ඇදලා දැම්ම කියලා පැහැදිලිවම Tamanට තේරෙනවා මේවා කොයිතරම් අසාර දේවල්ද කාර වශයෙන් කියලා ගත්තේ මේ මහා දුක්ඛ ලබා දෙන දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි කියලා Tamanටම අවබෝධ වෙනවා මේක දැක්කේ නැති කොයිතරම් මගේ හිතේ තිබෙන මෝඩකමද කියලා ඒ අවිද්‍යාව සංකල්පිනවා මේ විදිහට මේ ගැන මම දෙකින් දෙකට කියන්න යනවා නෙවෙයි මේ දේවල් එතන තුළට ප්‍රයෝජන නොවන්න පුළුවන් මේවා ඒද සිංහල කියන කොටයි අවශ්‍යවා. ගොඩක් හොඳක් අවශ්‍යයි. එතකොට මේ විදිහට දුක්ඛ සංදේශාත්‍ය ගැන පැහැදිලි අවබෝධයක් දැකලා අයින් කරන්න පුළුවන් එක මුළු දෙස්සේම පයින් ගන්න පුළුවන්. තමන් කොයි තැන කොයි ලෝකෙ කොතන ඉපදුනත් මේ ප්‍රතිසන්දි විඥානය කියලා හේල් වෙනවා ප්‍රතිසන්දි විඥානය කියලා හේල් වෙනාට පස්සේ එතන ඒ ලෝකයට අනුකූල රූපස්කන්ධයක් ජනිත වෙනවා රූපේ නැතිනම් නාමය පමණක් පවතින ඒ නාමයේ රූපේ මම මගේ කියලා අල්ලාගෙන දඬවන මූලකම මුළු විශ්වයකම පැතික වෙනවා Tamanට මේ මූලකම පැතිරෙනවා නම් මුළු විශ්වයේ කොතනකවත් මේ නාමයේ මේ රූපේ ගොස් එල්ලිය යුනිටි කියලා භවආශාව සම්පූර්ණයෙන් සිදුවන. මේ ආකාරයෙන් මේ විදිහට දුක්ඛ සත්‍ය ගැන පැහැදිලි අවබෝධයක් ඇති වෙනකොට ඊට පස්සේ ඇති වෙන අවබෝධය මේකේම නුවණේ මට්ටම මතයි ඇති සඳහවෝසි. ඒ ඇති වෙන අවබෝධය සඳහවපතින් තම තමන්ගේ නුවණේ ප්‍රඥාවේ මට්ටමට මතයි. ඉතින් අපි කියන මට්ටමට ඇති වෙන්නට අපි ඒ දැන් කියව මට්ටමට ඇති වෙන මම යම් කිසි මට්ටමක ඉඳලා තියෙනවා නම් මේ මට්ටම මේ හැටි තියෙනවා නැත්නම් ඒක නිසා මේවා සීමා කරන්න දෙපා මේවා පහත් කරලා මේවා තුනු කරලා දහු කරලා සිතන්න දෙපා තමන්ගේ ප්‍රඥාව මට්ටමට තව තවත් තව තවත් හිතලා හිතලා බලන්න. එතකොට දුක් විඥානය ගැන අවබෝධයක් ඇති වෙයි. සමුදය ගැන අවබෝධයක් ඇති වෙයි. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සතුන් නම් කෝපිත්‍රේ ධම්මානං අනුභෝධා අපටිවේදා ධම්ම හතරක් මහණෙනි අනුභෝධා අවබෝධ නොකළ නිසා අපටිවේදා ප්‍රතිවේද කලේ නැති නිසා සම්මම සාස්ත්‍රාත් කරපු නැති නිසා ඒවනිසං දීක මද්ධාන සංධායතන සංසාරිකම් මේතරන් දීර්ඝ සංසාරේ මේ නිවි ප්‍රදීප දිස්සර සති සතරතර සවිසරතර පැමිණ මමන්ති තුම්මා පංච උඹලාත් මම මේ දක්වාම මේ සංසාරයේ අපි පැමිණිය තේසා. ඒක නිසා යාමන්තිලම් වික්කේ යලමෙහි වේ සබ්බ සංඛාරේසු නිමින්නතුන් අලං විරද්දතුන් අලං විමසතුන් ඒ නිසා මනනි දැන්වත් උඹලට සුදුසි අලමීර නිමින්නතුන් කලකිරීමට අලමීර විරද්දතුන් දැන්වත් සුදුසි නෑදීමට අලමීර විමසතුන් දැන්වත් සුදුසි මේ එක්කම දේවල් සම්පූර්ණයෙන්ම අතහැරීම. සියල්ලම අතහැරියා නම් සිත් නිසල වෙනවා. සම්පූර්ණ චිත්ත ස්වરૂපයක් පමණයි සියුම් දැනීමක් පමණයි. ඒ ඒවා ගැන කතා කරන්න කියන්නේ මේ විදිහට සියල්ල අතහරින්නට පුළුවන් සත්‍යයක් උදා කරගන්න බලන්න. මේ දස්පාපි කියන්නේ සරල කරුණු ටිකක් මේ අසා ඇති කරුණු ටිකක් නමුත් මේ ආයක මට මේක කියන්න ඕනේ කොහොමද තිබුණේ මේ අයගේ දැනුම අවබෝධය ඔය ඇසීමේ තේරීමේ දැනීමට සීමා කරන්නේ නැතුව තමන්ගේම සත්‍යස් අවබෝධයක් බවට පත් කරවා ගත යුතු නිසා. ඒ පත් කරවා ගන්නකොට මේවා ගැන ගැඹුරින් පළල් අවබෝධ වෙනකොට තමන්ටම තේරෙයි මං කිව්වේ මොකක්ද කියලා. එදාට තේරෙයි අපි මේවා ඉස්සර මෙහෙම මෙහෙම දන්නවයි කියලා හිතාන ඉතිහාස අපි මොනවද දැනගෙන හිටියේ. අඩු වශයෙන් දුක නෑ දුක ගැන කියන්නේ. දුක් වෙනවානේ. දුක ගැන තියෙන නුවණ ගැන අපි මෙතෙක් කල මම මොනවද දැනගෙන ඉතිරි කියලා Taman අවබෝධ කළේ යම් මට්ටමකට නම් ඒ තරම් මට්ටමට තේරෙනවා. හොඳයි මේ දක්වාගේ පරමවල සාරාංශයක් කියන්නට අධ්‍යයක් නැහැ ඒ නිසා මේ දේශනාව අපි මෙතන නිම කරනවා මේ දේශනාව කියන්නේ කුසලසත්ය තුළ මේ ඇත මේ තත්වාග සත්‍ය ධර්මයන් අවබෝධ කරලා මේ සංසාර දුක් සම්පූර්ණයෙන්ම නැති කිරීමට වාසනාව සත්‍ය උදා වේවා කියලා ආශිර්වාදයක් කරනවා දෙවියන් අපි දෙන්නේ ආකාශත්හාදි කියන පාඩේ කියන ආකාශත්හ ලෝමච්ඡා දේවානාගාමයි දිකාපුන්නන් සම්මෝදි සාකනන් දක්කන්තු සාසනන් ආකාශත්හාදි ලෝමච්ඡා දේවානාගාමයි දිකාපුන්නන් සම්මෝදි සාකනන් දක්කන්තු දේශාන ආකාශත්හාදි ලෝමච්ඡා දේවානාගාමයි දිකාපුන්නන් සම්මෝදි සාකනන් දක්කන්තු මම් පරන්ති සාසනේ කන්නා පුඤ්ඤ කම්මෝ නාමේ බාල සමාධි සතන්තමානෝ හෝතු යාවනිබ්බාන පත්‍ය ඉදං පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාන්න තෝ සම්බුද්ධා කමෙන්තෝ මේකද සියලුම කුසල් සත්‍යමේගේ එළවෙන අපත පළවෙනි අපතර සේවා නිවන සත්‍යයෙන් මේ සංකේත වස්නා වේවා අභිවාදන සීලස්ස නිත්‍යං වද්ධා පුචාරිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තිය සබ්බ සම්පත්ති නිරත සෝනිපාණ සම්පත්තිය විනාති සමින්දතු සුපතේ වානස් ලැබේවා